හොඳයි ශීල දෙනා තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පළවෙනි තැසි වාරය මේක ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් විදිහටයි නම් කරලා තියෙන්නේ. ඉතින් අපි මේකෙදී ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සහ ලිඛිත ප්‍රශ්න සභාගත කරාට පස්සේ පිළිතුරු සැපීමත් කරනවා. ඉතින් ඒකට අමතරව අපිට කල් වෙලා ලැබුණොත් සභාවෙන් මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකට සාදර වෙනවා. කාටදෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් හෝ දෙන ප්‍රශ්නයකට විස්තර විභාග අවශ්‍ය නම් අත උස්සලා ඉඟි කිරුවොත් අපිට පුළුවන් වෙයි ඒ කෙනාට ඒ සඳහා අවස්ථාවක් ලැබලා දෙන්න. නමුත් අපි ඒක කරන්නේ ඉස්සල්ලා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා ඉදිරිපත් ඉදිරිපත් ඉතිරි වෙන වේලාවත් අනුවයි. ඉතින් අපි ඒක තමයි සුබෝධාරාමේදීත් කරන වැඩපිළිවෙල. අපි සුබෝධාරාමේ කුරුතු කටහඬ උදේ මාත්‍යා අපි ඉල්ලා හිටමු දෙමාත්මයගෙන් සභා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ මේ සැසිව ආර්ය ආරම්භය ලබා දෙන විදියට අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද ඉදිරිපත් කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා. පළමු වන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකයේ සැහැල්ලුවෙන් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොදා ටික වේලාවක් වරහන් ඇතුලේ විනාඩි දෙකක් පමණ ගිය විට හොඳටම නිදිමත එයි. මෙයට කුමක් කළ යුතුද? කොපමණ උත්සාහ කළද මෙය මගහරවා ගැනීමට නොහැකිය. තෙරුවන් සරණයි. මේකේදී ප්‍රශ්නේ පොඩ්ඩක් අපි විස්තර කරුත් උත්තරයට වැඩිය. එහෙම නිදිමත වෙලා පරියන්කේදී නිදිමත වෙනවා නම් නිදිමත වෙලා නැගිටින්නේ Taman ඉන්නේ ඉරියව්වට හෝ කරගෙන ගිය ආනාපානෙට මැද එහෙම නැත්නම් නැගිටිනකොට සාමාන්‍ය නිින්දකින් නැගිට වගේ මතක දකපෝ හීන සෝහෝ භාවනා මධ්‍යස්ථානක ඉන්න නැති බව නැත්නම් තමන් ඉන්නේ භාවනා මධ්‍යස්ථානක නැවෙන බව වගේ අන්දමන්ද වෙච්ච හිතකින් ඉඳ නැගිටින්නේ එහෙම නැත්නම් නැගිටින්නේ මොන අරමුණටද කියන තොරතුරු වැදගත් වෙනවා මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරු ගන්න නිසා අපි එළියපෙකනාගෙන් අදහස් විමසන්න වෙනවා ප්‍රශ්නෙට බැහැ ගැනීම සඳහා. කවුරු හරි කැමැතිද එළියප කෙනා කැමැතිද ඒ තොරතුරු ටික සභාවට දෙන්න මොකද මේ කාටත් වගේ සමාන ප්‍රශ්නයක්. ප්‍රශ්න ලියපෙකනා කැමැතිද ඒ නින්දෙන් අවදි වෙනකොට මොකේද අවදි වෙන්නේ කියන එක සභාගත කරන්න. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාවත් පර්යංක භාවනාවත් නිතිපතා පුරුදු කරගෙන යන කෙනෙක් මි. පර්යංක භාවනාවේදී ආනාපාන ආනාපාන වෙන වෙනම හඳුනා ගැනීමටත් අරමුණ කෙරෙහි සතිමත් වීමත් මම පුහුණු කරමි. ආනාපාන දෙක අතර හිස්තනක් ඇති බවත් ආස්වාස වේලාවට වඩා අඩු කාලයක් ප්‍රස්වාසයට ගතවන බවත් මට වැටහෙයි. ආනාපානය නොදැනී ගිය පසුව හිතට අතීත අනාගත සිතුවිලි වලින් තොර වූ ආනාපානය නොදැනී ගිය පසුව හිතට අතීත අනාගත සිතුවිලි වලින් තොර තොර වූ පසුව නිසි තැනට පැමිණෙන බව මම වටහා ගතිමි. එයද සිතට සංඥාවක් ලෙස මම තේරුම් ගතිමි. මේ හිස් සංඥාව තේරුම් ගැනීම ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් උත්සාහ ගතිමි. මට මේ ගැන තේරුම් ගැනීමට නුපුළුවන ගෞරවනීය ස්වාමින් වහන්ස මට උපදෙසක් දෙනු මැනවි. මේක අර ඉස්සල ප්‍රශ්නටත් ටිකක් අදාළ ගතියක් පේනවා. අපි භාවනා කිරීම සඳහා විශේෂයෙන්ම ආරම්භණයක් රූපාරම්මණයක් කය හරි වායෝ පොට්ටබ්බ ධාතෝ කියන ආස්වාස් ප්‍රස්වාස් රූපේ හරි අල්ලගෙන භාවනා කරනකොට ඒකේ විවිධාකාර වෙනස් වීම විපරිණාම සිද්ධ වෙන උගෝ දෙනකොට ඒක දරා ගන්න බෑ. නමුත් ඒක වෙනවා එහෙම තමයි හැටි කියලා හිතාගෙන මේ විපරිණාම වලට සාදර වෙලා ගියොත් වෙන්නේ සංසිඳන එක විතරයි. ඒකට යන්න වෙන කොහොක්වත් නැහැ. අර වෙන විපරිණාම වලට හැප්පෙන්න ගිහිල්ලා තමයි ඒකේ අර සංසිඳීම අපි වාදා කරන්නේ. යම් වෙලාවකට ගියොත් එහෙම තමයි තේරෙනවා දැක දැක දැන දැන විශේෂයෙන්ම බලපොරොත්තු කෙනෙකුට දැන් ආනපන හිම සංසිඳනවා කියලා. ඒ සංසිඳනට පස්සේ ඒ tire අයින් කරලා පස්සේ යට තියෙන tire පේන එක වේදනා රාශියක් පේන එක හිචිල් රාශියක් පේන එක මේ කල්පනාවල් නිදිමත ගොඩාක් දේවල් එනවා. දැන් දැනගත්තොත් මේ ආනපන නැතුනට පස්සේ මේ හිතවිලි හරි වේදනා හරි සද්දා හරි මොනවා හරි එනවා. ඒ අර වලය නැති කණ නැති ලූල නැති වලට කණ යපණ්ඩිතය වීමක් වෙන්නේ. ඒකත් දැනගෙන හිටියොත් ඒකටත් කලබල නොවි සංසිඳනවා. ඉතින් ওই සංසිඳීම නින්දක් කියලා අපි හිතනවා. ඉතල ප්‍රශ්න ලියලා තිබුණේ මට ඕනේ ඒකයි ඒකයි දැනගන්න ඕන උනේ මේ වගේ විස්තර ජවනිකා දැනගෙන දැන් ඉඳට යන්නේ නැගිටින්නේ කොහොමද කියන එක. දැන් මේකෙදී කියලා තියෙනවා ගියාට පස්සේ මම දැන් දන්නවා ආනපානෙත් නැහැ. ඊට පස්සේ මතුවෙච්ච හිතවිලිත් නැහැ. හැබැයි දැන් ඉන්න බව දන්නවා, මැරලා නැති බව දන්නවා, ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. just being ඔය ඉන්නවා. ඉතින් ඕකට කවදාකවත් අපි කැමති නැහැ. ඕකට අපි කවදාත් ඕක විස්තර කරන්නත් බෑ. සම්මතයට විස්තර කරන්න බෑ. මොකට අපි පුදුම වෛරයක් තියෙන ඕකට. ඉතින් කවදා හරි ඒකට අවදි වෙනවයි කියලා කියන්නේ කළු ලෑල්ල මකලා තියෙන වෙලාව කළු ලෑල්ල දිහා බලා ඉන්නවා අපි. මොනවත්ක්වත්ම නැහැ. ඉතින් අපි කළු ලෑල්ල බලන්නේ සාමාන්‍ය පාඩම් පන්තියේ තියෙන දේවල් සටහන් ආකාර නවත් මුකුත් නැහැ කල්ු ඇල දිහා බලා ඉන්නවා. අන්න ඒ වගේ මට්ටමට ඇවිල්ලා ගේනවා කියන එක එකක්. ගිනාට පස්සේ එතනට අවදි වෙනවා කියන එක තව එකක්. උඟ දෙනෙක් කලකොල වෙනවා. හදිහට මේ රෑ වෙනකොට බයයි වගේ. ලෙඩ වෙනකොට බයයි වගේ. මරණයට බයයි වගේ. දැන් මේක ටික ටික ටික ටික මේක හුරුතු කරගත්තොත් අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ වතුරට කිසි පාටක් ගඳක් රසක් හැඩයක් නැති වෙලාවේ වතුර ඉතාමත්ම පිරිසිදුයි. අන්න වගේ තමගේ චිත්තසංතානෙ පිරිසුදු වෙච්ච වෙලාවේ චිත්තසංතානෙ විතර ඒකට බය මොකක්වත් මේ ලෝකේ නැහැ. අපේ චිත්තසංතානෙ හරිය කැමැති මොන හරි දේවල් තියෙනකොට. ඉතින් ඒකට ගිහිල්ලා මම දැන් ඉන්නේ මොනක්වත් නැති තැනක් කියලා දැනගන්නවා කියන එක අමානුෂික දෙයක්. ඒක manussත්වයේ ඉක්මවපු දෙයක්. ඒක උඟාක් කල්යනවා. අපි ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද හැමදාම තෙන්ට යනවා අපි කවදාවත් දකින්නේ නැහැ මොකද අපි ඒකට බයයි අපි ඒකට උඹ නොදකින් කියාගෙන භාවනා කරන්නේ. කොහොල හරි බලාගෙන යන්න ගියොත් ආස්වාසි වරලා ওই චිත්තක්ෂණයකට ওই තැනට ඇවිල්ලා තමයි ප්‍රසවාසය පටන් ගන්න. සද්දයක් කියලා ඊගාව සද්දට යනකොටත් ওই හිතෙන්ට යනවා. නමුත් ඒකට අපිට අහු වෙන්නෙම නැහැ මේ දේවල් වලට තියෙන ආසාවල් නිසා. ඉතින් මේකේ උත්සාහ කරනවා මේ ලිපියේ මට එහෙම යන්නත් පුළුවන්. මට එතෙන් ගිහිල්ලා මන්ට දැන් මොනවත් නැතුව ඉන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක මේ මනුස්ස ජීවිතේ කලහක්ක අය මතු බුද්ධ ශාසනයේ මෛත්‍රී බුද්ධ ශාසනයේ ඉන්න ඕනේ නැහැ. මේ බුද්ධ ශාසනයේදීම ජීවත් වෙද්දීම මැරෙන හැටි ඉගෙන ගන්න. මේකට පුදුම බයක් තියෙන පන්තුරු ගැට ගහනවා, අප නූල් දානවා, පිටිත් නූල් ගැට ගහනවා, බෝධි පූජා තියෙනවා. එහෙම නැත්නම් ශේත් කවි කියනවා. මේ දේවල් ඔක්කොම නැති වෙනවා කියලා. ඉතින් අන්නේ දැකීම දකින්න තරම් අපි දාන දාන දානවන්ත දානශීලීද කියන එක. දානපතිද කියන එක, බතිනිද කියන එක. මේතාවකාලික මේක දකින්න අපි දීලා දාන්න කැමැතිද කියලා. ඒ වගේම ඒ තරම දීලා දාන තරමට අපි බුදුහාමරගේ ශ්‍රද්ධාව තියනවාද කියන එක. ඒ සම්පූර්ණ දීලා දාන තරමට අපිට ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව තියනවාද කියන එක. ඒ සියල්ලම දීලා දාන තරමට සංඝයා කෙරේ ශ්‍රද්ධාව තියනවාද කියන එක. ඒ සියල දීලා දාන තරමට සීලයේ ශ්‍රද්ධාව තියනවාද කියන එක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාව නැහැ. මෙතෙන් දෙන්න සද්ධාව තියෙනවා. ඒක ලොකු සද්ධාවක්. නමුත් ඔය කියන මොනක්වත් නැති දේ අදහන බුදුනුත් නැහැ, ධර්මෙත් නැහැ, සංඝයත් නැහැ, මමත් නැහැ, මොකුත් නැහැ. හිතන අදහන තරම් අද මොකද්ද කියන්නේ? පෞරුෂත්වයක්. ශ්‍රද්ධාවක් නැතිකමට කියන විචිකිච්ඡාව කියන. සැකේ කිය. අපි ඉන්නේ අන්නේ සැකේ. ඉතින් සැකේ තියෙනකන් සෝවන් වෙන්නේ නැහැ. සෝවන් වෙනවා කියලා කියන්නේ එහෙම සැකයක් නැහැ. ආනපන බැලුවොත් ඒක විපරිණාම වෙන ප්‍රශ්නයක් නැහැ. ආනපන කියන පස්සේ වේදනා හිතවිලි සද්ද ඇවිල්ලා නාඩ ගන්න ප්‍රශ්නයක් නැහැ. බලහින් ඊට පස්සේ ඔක්කොම නාඩ ගන්න අතනවා. ඒකට තමයි ඔන්න බය ඇති වෙන්නේ. රෑවි බෝ වෙනකොට බය වගේ. භයානක තමයි දැන් කැන්සරයක් තියෙනවා කියලා දැනගත්ත ගමන් කැන්සරක මරන්න ඉතලා ඊමස මැරනවානේ. ඒත් ඔය ඔය හිස් තැනට එනදී ඔක්කොම ඉවරනේ කොමනේ නැටුම් කෙලි කවට සීනාදා ඔක්කොම ඉවරයි. ඔන්නේ ඒකට බය වෙනවා. අනේ ඉතින්දි තමයි අපි දැනගන්න ඕනට බුදුන් කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ සීලය පිළිබඳ ශ්‍රද්ධාවක් තියනවාද කියලා ඒක උංගා කුරගගා උරගගා බලන්න ඕන එකක්. ඉතින් ඒක උප්පත්තියම ලැබිච්ච දායාදයක්. මැරෙන්නේ නැතුව මැරෙන්න ඉස්සෙල් උරගාල බැලුවේ නැත්නම් තවත් ජීවිතයක් අපිට ලැබෙනවා. මැරෙන්න ඉස්සෙල් උරගාල බලප කෙනෙකුට නම් ලක්ෂ වාරයක් උරගාව බලනකොට ආයෙත් ඊගාව ජීවිත ලැබිලා තොච්චරමනේ හම්බෙන්නේ. ඒ නිසා මෙහෙදිම තීන්දුවක් කරගන්න පුළුවන්. ඒ නිසා මේ උත්සාහ කරන්න කිසියම් කෙනෙකුට ඔය ඕක අත්දකින්න තියෙන කිසිම අඩුවක්වත් නොලැබිච්ච ගතියක්වත් නෙමෙයි තියෙන උඩ පුදුම බයක් තියෙනවා. ඒකට තියෙන පුදුම බීචිකාවක්, භ්‍රාන්තියක්. ඉතින් ඒ නිසා තමයි මේ බය ඔක්කොටම බුදුරජාණන්සේ සමස්තයක් වශයෙන් කියන කෙලස් කියලා. සීළු කෙලස් වලට සමස්ත නම දාලා තියෙන බය. ඒ නිසායි අපි මේ අපනෝල් ගැට ගන්න. එනිසා මේ දෙයියෝ අදහන. එනිසා මේ নানা ආකාර දේවල් සතියේ පිට ගිහිලා ඔක්කොම සෙල්ලම් ටික කරන්නේ මේ සතිය මදි. තාම මොකක් හරි කැලලක් අතේ තියෙනවනේ කියලා අදුගානේ කතරගම දෙවියෝ හරි ඉන්න ඕනේ සාක්කියට කියලා සාක්කියට දෙයියෝ තියාගන්නවා. ඉතින් ඒ ඉන්නා තාක්කල් අපිට සෝවාන් මාර්ගේ නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා තීන්දුවක් අරගන්න මේ දෙකෙන් දෙතෑවර දෙකට දෙතෑවර හිතකින් කරනවද නැත්නම් විශ්වාසයකින් සද්ධාවකින් කරනවාද කියන්නේ. ඉතින් ඉදිරිපත් කරන එක හොඳයි භාවනා කරන පිරිසකට තමගේ අත්දැකීමේ වගේ. එතකොට මේ තව මේ අද්දරට ගිහිල්ලා ඉන්න කෙනෙකුට විශ්වාසයක් හරි පැත්ත තේරුම් ගැනීමේ ශක්තියක් ඇති වෙනවා. ඒ මේ ලියන කෙනා වුණත් නැවත නැවතත් මේකටම සූදානම් වෙච්ච බවක් ලෑස්ති ශරීරකින් ගියොත් ඕක මේ දවල්ට කනවා රැයට කනවා වගේ වැඩක් ඕක මහා ලොකු දෙයක් නෙවෙයි කෙරුවට පස්සේ. කරන්න ඉස්සෙල්ලා නම් බොහොම අමාරුයි. ඒ නිසා නැවත නැවතත් කරලා වාර්තා කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ ටිකක් දීර්ඝ ලිපියක් තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනා සහ අනුශාසනා අනුගමනය කරමින් ඒ අනුව මා ආනාපාන සති භාවනාවේ නිවන් මාර්ගය හරහා පැහැදිලිව ගමන් කරන බව හඳුනා ගතිමි. සංඥා නොමැති තැනත් සංඥා ඇති තැනත් හඳුනා එහි පවතින ඒකාකාරී తත්වයේ තුල උපේක්ෂා සාගතව භාවනාව කරගෙන යමි. එමෙන්ම මා පංචශීලයේ හැකි උපරමයෙන් ආරක්ෂා කරමි. ජීවිතය ආතතියෙන් තොරව ඊතා සැහැල්ලුවෙන් හා එම නිසා ඇති සතුටෙන් ගත කරන අතර ජීවන රටාවේ යහපත් අයුරින් වෙනස්කම් සිදු වී ඇත. යම් යම් අනාගත බලාපොරොත්තු සිතුවිලි සිතට පැමිණි විගසම එහි අනාත්මය පිළිබඳ හිතට කාවැදී ඈත් කරමින් ඒවා තවත් ඉදිරියට නොගොස් එතනින්ම කඩා බිඳ දැමීමට සිත බොහෝ දුරට සකස් වේ. එවිට සිතෙන්නේ එම අනාගත සිතුවිලි අරමුණු අරමුණු සිතට එකපාරටම ඇතිවන්නේ සසර පුරුද්දට නිසා බවය. එමෙන්ම මාහට ලෞකික දේවල් වලට පෙරමෙන් ඇලීමක් ඇතිවන්නේ නැත. සිතට එකඟව සෑම මොහොතකම සිතෙන්නේ මෙලොව මට අවශ්‍ය කිසිම දෙයක් නැති බවයි. අවශ්‍ය වන්නේ ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය කෑම් බීම් බෙහෙත් හේත් ඉඳුම් හිටුම් සඳහා පමණක් පමණකුත් භාවනාව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය වාතාවරණයක් පමණක් බවත්ය. අත ඇති මුදලට යමක් මිලදී ගන්නේ නම් ඒ සෑම මොහොතකම සිත මුල්වන්නේ උතුම් ආර්ය සංඝ රත්නය උදෙසා වටිනා යමක් මිලදී ගැනීමටය. මා වෙනුවෙන් උවමනාදේ පමණක් මිලදී ගැනීමටත් ලැබී ඇති සැප පහසු දේ ඇලීමකින් තොරව ලෝභය තොරව ලෝභය නොව අර පිරිමැස්මෙන් පරිහරණය කිරීමටත් කටයුතු කරමි. භාවනාවට යොමු වීමට පෙර මා ජීවිතයේ වැඩි ප්‍රියතාවයක් දැක් වූ මෙන්ම එයින් මිදීමට පවා අපහසු සත්වයේ සිටියේ ලස්සනට ඇඳීමට පැළඳීමටත් මියුරු ග්‍රී ශ්‍රවණය කිරීමටත්ය. දැනටත් එයින් මිදීමේ ප්‍රවණතාවයක් ගැන සෑහීමට පැත්විය නොහැක. කාමච්ඡන්දය මතුවූ විට පරාජය බාර ගන්න සිදුවන අවස්ථා ඇත. භාවනා මාර්ගයට පෙර ජීවිතය පවත්වාගෙන ගිය අයුරු සම්පූර්ණයෙන් වෙනස් කිරීම ඉදිරි ගමනට ළඟින් ඇසුරු කරන්නන්ගෙන් අභියෝගයක් මෙන්ම බාධකයක්ද සිදුවන බව පෙනේ. කබාය ඉරිලා ඊට කමක් නැහැ. කවුරු බලන්නද කවුරු දකින්නද කියා මනස පවත්වන්න අපහසුයි. එය වංචනික ධර්මයක් ලෙස හිත දකි. එමෙන්ම එහි යම් පමණකින් කැමැත්ත තිබුණත් ඒ සියල්ල නැති වූ අවස්ථාව වන විටද සිත ඊට වඩා සතුටක් සතුටක් අත්විඳින බව ස්ථිරවම දනිමි. ইহත පරිදි සිත කැමැති දේ ස්පර්ශයට හමු නොවි මට තන හදා ගන්නවා මෙන්ම ස්පර්ශයේ අවස්ථාවේදී යථාර්ථය තුල මනසේ ඇති කරන තර්කය අවසානයේ උපේක්ෂාව හමුවේ කුසලයේ ජයගනී එමෙන්ම ඉඳහිට අවස්ථාවල සතියට අසුවන හිතේ ඇතිවන අකුසල් සිතුවිලි හේතුවක් ඇතිව හෝ නැතිව සිදුවේ. එකක් නම් මා අයෙකුට පමණක් අයහපතක් එකක් නම් මා යම් අයෙකුට පමණක් අයහපතක් සිදු වූ අවස්ථාවක ඒ ක්ෂණයේම හිත සතුටට පත්වන අවස්ථා ඇත. එවැනි යම් අකුසල් සිතුවිලි සසර පුරුදු නිසා එම අවස්ථාවේම මතුවන බව සිතුනද එම එම සිදුවීම යථාර්ථය තුල විග්‍රහ කර බලන විට එම කෙනාට සිදු වූ අයහපතින් මගේ අගය වැඩිවීමක් සඳහා ඇති තණ්හාවක් එම කෙනාට යහපතක් සිදුවිනි නම් එම චරිතය අනුව මගේ දුර්වල තැනකදී මා හෙලා දැකීමට ඇකි ඇති අවස්ථාව වැඩිවීම නිසා බවත් දැනගතිමි. එහෙත් මෙවැනි කැත අකුසල් සිතට නොඑන්නේ නම් හිත කොච්චර ලස්සනද පිවිතුරුද කියා සිතේ. එවැනි ইহත අවස්ථාවල යථාර්ථය තුල උපේක්ෂා සහගතව සමසිත පැවැත්වීමට උත්සාහ දරමි. භාවනා මාර්ගයට බාධාාවක් වනසේ සුරතල් සතුගෙගුන් හෝ යනම් යමක් සිදුවේ නම් අවස්ථානුකූලව ඇතිවන द्वේෂයේදී සමසිත පැවැත්වීමට මදක් අපහසු වේ. එවැනි අවස්ථාවලදී ඔවුන් වෙනුවෙන් කරුණාව වෙනුවට තද හිත දරදඬු ස්වභාවය ඇති කර අවස්ථාව අනුව මගේ මතය හරි පැත්තටම තබා ඔවුන් ගැන සිතුවිලි ඉවතලා අදාළ කාර්ය කරගනිමි. සමහර විට මා ආත්මාර්ථකාමී අයෙකු ලෙස දැනුණද එසේ නොවිනී නම් මේ වන විටත් භාවනාවේ ඉදිරියට යාමට නොහැකි බව පෙනේ. සාධාරණ හේතුවක් නැතිවද මගේ පාලනයෙන් තොරව ද්වේෂය හා අකුසල් සිතුවිලි ඇතිවේ. සෑම ද්වේෂයක් පැන නගින අවස්ථාවකම හේතුඵල ධහම සිදුවන බව දැන දැනත් ඉදිරියේදී එවැනි අවස්ථාවල සමසිත පැවැත්වීමට අදිටන් කළද භාවනාවට බාධා වන දේ හරහා යලිත් ඇතිවන ද්වේෂය පාලනය කිරීම මදක් අපහසු වේ. එවැනි අවස්ථාවල මා තුල දැනුවත්වම දරදඬු අත්නෝමතික නොසන්සුන් ස්වභාවයක් ඇතිවේ. යම් අයෙක් එවැනි දේ මට පෙන්වා දෙන විට සිතෙන්නේ මා භාවනාවේ දියුණුවක් ලැබුවාද ලැබුවා කියා සිතුවාට ප්‍රධාන අකුසල් දුරු කරන විට මාතුර සැඟවී ඇති මානෙ වැනි අකුසල ධර්මයන් මතුවී ඇති බවද දැනගතිමි. උතුම් තෙරුවන් ගුණ සරණින් මා තුල සැඟවී ඇති අකුසල ධර්මයන් මතු කර දෙන්නේ සුදු කොළයක ඇති කළුතිත් ස්වල්පයක් පෙනෙනවා මෙනි. අපේ කනට පැණි ගලන්නාක් මෙන් වූ ධර්මයේ ශ්‍රවණය මෙන්ම එක ධර්ම අංගයක් වෙනුවෙන් එහි අර්ථය අප මනසට කැවීමට ඔබ වහන්සේ පුන පුනා ගන්නා අතිමහත් උත්සාහය මෙතෙක් මා වෙනත් ධර්මදේශනාවකින් අසා නැත. තම වෙහෙස නොබලා සැප නොසොයා භාවනා මාර්ගයට අවශ්‍ය සැප පහසුකම් ලබා දී අපවැන්නමුන් සතර අපායෙන් මුදවීමට ගන්නා බෝසත් ගුණය කරුණා ගුණය ඔබ වහන්සේ මේ භවයේදී නිවන් දකින්නවා නියතයි. අපේ පිනට පහළ වූ ඔබ වහන්සේ වෙනුවෙන් මසිතේ নিরතුරුවම පහළවන උත්තරීතර සද්ධාවහා ගෞරවය මුළු ලෝකයාගේ සිත් සතන් තුළ පහළ වේවා. ඔබ වහන්සේ පතන උතුම් බෝධියකින් නිවන් අත් වේවා. සාදු සාදු සාදු. මේක එක විදියක අර හැඟුම් බරව කරන පාපොච්චාරණයක් වගේන කමඨාන් සුද්ධ කිරීම වාර්තාව කර දාන්න අමාරුයි. එසේ නමුත් ඒකේ මේ නැවත නැවත කරන්ඩ කරනකොට ඒක තැනක ලියලා තිනවා මට සංඥා ඇති සහ සංඥා නැති හිත අඳුර ගන්න පුළුවන් කියලා. ඒ හඳුනා ගන්න එක තමයි සංඥා කියන්නේ. සංඥා නැති බව හඳුනා ගන්නවා ඒ කියන්නේ සංඥාව තියෙනවා. ඒක නිසා ඕක තර්කයෙන් ගිහිල්ලා තුනින් ඇතෙන් ඩහට හිර වෙනවා. ආයෙ කියන මොනවාක්වත් නැති ඉන්න හරි ලස්සනයි කියලා. ඉතින් මොනවත් නැති හිතට තියෙන කෑදරකම තමයි භයානකම දෙයි. ඉතින් ඒකට තියෙන කෑදරකමත් කක්ක වෙලා තියෙන හිතට තියෙන කෑදරකමයි දෙකම එකයි. ඉතින් ඒ නිසා තර්කයෙන් ගිහිල්ලා ඔතෙන් ගිය ගමන් කී ප්‍රකාශ කරන්න යනකොට අනිවාර්යයෙන්ම කටබොරු කිව්වේ නැත්තම් දිවබොරු කියනවා අහුවෙනවා. ඒක නිසා මේ වගේ දේවල් ප්‍රකාශ කරන්න යෑමේ උත්සාහය අසහිතකයි. පාපොච්චාන ගතියකුත් තියෙනවා. තව ලක්ෂ කෝටි වාරයක් භාවනා කරලා බලන්න මගේ හිතේ මොනවත් නැහැ කියලා එක හඳුනා ගන්න පුළුවන් නම් හිතේ මොනවත් නැහැ කියලා හඳුනා ගැනීමත්ම සංඥාවක් වෙනවා. මගේ හිතේ මොනවත් නැහැ හිත හොඳයි කියනවනම් ඒ සංසාරට තියෙන ආසාවක් තමයි. ඉතින් ඒ නිසා ඒක දැක ගන්න ගමන් ඉතින් මොනවත් නැති හොඳ නරක නෑ හොඳයි තමයි. හොඳේ ටිකක් එකක් අතිබ්බක් පන්නකුත් නැහැ. ඒ දෙකේ වෙනසක් නැහැ. හිතේ කක්ක තිබ්බට හිතේ ඒ හෝ හිතේ කක්ක නැහැ ඉති අවස්ථාවේ දෙකෙන් එකක් හරි මම කියාගත්තොත් එතනේ ප්‍රශ්නේදී. කක්ක තියෙන හිත හෝ කක්ක නැති හිත දෙකම දැකලා දෙකම මගේ නෙවෙයි නං හොඳ එක වඩා හොඳද හොඳ නැති එක වඩා හොඳ කියලා තීන්දුව කිරීමේ අයිතියක් මොකටදයි පවරගන්නේ. මොකටද තීරණයකට බහින්නේ. අපි අපන්නකෝ යමු. අතීරණව ජීවත් වෙමු. පුළුවන් තරම් බලන්න සංඥාවල අඩු කරන්න. ඒක ප්‍රශ්නයක් නේ කොහොඳයි. නැත්නම් සංඥා නැති එක සංඥාතිරිකෙන් වෙන් කරන්න පුළුවන් කියලා නේ හඳුනාගත්තයි කියලා කියන ආයෙත් අර නැති සංඥාවට සංඥාවක් දාගන්න. ඉතින් කොහෙන් ගියත් වලිගය අල්ල අල්ල ගන්න කැරකෙන බල්ලෙක් වගේ අන්තිමට වලිගය අහුවෙන්නේ නැහැ කැරකෙන එක තමයි වෙන්නේ. නමුත් මේකෙන් පේන්න තියෙන්නේ මේ අදහස් ප්‍රකාශ කිරීමට අර නාවක ගතිය නිසා ආසාවක් තියෙන එක හොඳයි. නමුත් ඒක ප්‍රපංච කිරීමක් බවට පත් වෙලා තියෙන අන්තිමට ඒ නිසා මේකමයි වෙන ක්‍රමයකුත් නෑ මේකට. ඕකම ලක්ෂ වාරයක් කරන්ඩ ඔය තියෙන ඔක්කොම අරමුණු ගෙවෙනකන් හිතේ තියෙන සංඥා ගෙවෙන්න යන කවදාකවත් 100%ක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ මනසට සතුටින් මැරෙන්න හම්බ වෙන්නේ නෑ. අපිට කරන්න පුළුවන් වෙන්නේ සාපේක්ෂව ඊට වැඩිය අඩු සංඥාකට අද යනවා. ඊට වැඩිය පිරිසුදුකමට යනවා කියලා 100%ක් පිරිසුදු හිතක් 100%ක් සංඥා නැති හිතක් සිද්ධ වෙන්නේ සෞපදිශේෂ නිර්වාණයද පමණයි. නිරුපදිශේෂ. වෙන විදිහකින් මැරෙන්න ඕනේ. මැරුණාට පස්සේ ඔක ඉවරයි. නිසා ඉන්නකම් සංඥා සහිත හිතත් නැති හිතත් දෙකටම සමහිත දාන්න පුළුවන් නම් හොඳටම පිරිසිදු හිතයි කෙලෙස් සහිත හිතයි දෙකටම සමහිත දාන්න පුළුවන් නම් අන්න හිතා ගන්න පුළුවන් අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැති මොනවා තිබුණත් බාර ගන්න නැති මොනවා තිබුණත් තීන්දුවකට එළෙපෙන්නේ නැති අපන්නක හිතක් ඇති කරගන්න 100%ක්ම නැති කරන්න ඕනේ නැහැ. තිබුණට වැඩිය නැති කරන්න පුළුවන් කියන එක දැනගන්න එක දිගටම කරන්න කරන ගමන් ඒකවත් මම කියාගන්න එපා. ඒ පිරිසුදු කරන හිතවත් මමයි මේ තටම ඇව්වේ මමයි මටයි මේ පිරිසුදු වෙලා තියෙන කියලා අල්ලගන්න ගියොත් ඒක ඔය සින්දු වල තියෙන ආසාව වගේ ඇඳුම් අඳින්න තියෙන ආසාව වගේ ආසාවක් තමයි. ඒකෙත් කියලා තියෙනවා ඔක්කොම සිද්ධ වෙන්නේ පෙර කළ කර්ම නිසා කියලා. එහෙමනම් නිවන් දකින්න බෑ. යල්ල අතීත කර්මවාදියෙක් නෑ නිවන් දකින්නේ මේ ජීවිතේම කරන්න පුළුවන්මත් තියෙනවා. මේ ජීවිතේ කරන් තියෙන මේ තේමේ ආතාවල් දැනගන්න දැන ගැනීම කිතිම පාපයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම දැනගන්න. ඊට පස්සේ ඒක අඩු වෙන්න කටයුතු කරන්න. මේ සියල්ලම අතීතයේ හේතු නිසා නිසා මම මොකද කරන්නේ ඉතින් වෙච්ච දෙයට එන්න සේරුද කියලා හරියන්නේ නෑ. මේ ජීවිතේ චිත්ත ශක්තියෙන් කලහයක්ක් තියෙනවා. ඒ සුබ්බුබ්බේගත හේතු වාචික කියලා කියන බුදුරජාණන්සේ සියල්ලම ඉතින් පෙරාත්ම වෙච්ච නිසා මට දැන් කරන්න දෙයක් නැහැ කියලා එහෙම අතෑරියොත් නිවන් දකින්න බෑ. විශේෂ මේ කෙනා දැන් උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා උත්සාහය කරන්න. කිසිම දවසක මේ ලෝකේ පර්ෆෙක්ෂන් එකක් එහෙම නැත්නම් අංග සම්පූර්ණ පාරිශුද්ධයක් හිතන්න එපා. කෙරෙන්නේ ඒ නිසා කෙලෙස් සහිත හිත සහ නැති හිත ආවත් ඒ දෙක අතර වෙනස දකින්න තරම්වත් තීන්දුවකට පෙළඹෙන්න එපා. තීන්දුවට පෙළඹෙන්න නම් මේ මගේ හිත කියන වැරද්දට වැටෙන්න වෙනවා. ඉතින් ඒ සෝයි පාරෙම හොඳට කාලයක් සුද්ධකරනද බාහිර එන කිසිම කෙනෙක් කවමදාකවත් බාධා කරන්නේ නැහැ. කරන්නවත් බෑ. වෙන කෙනෙක් බාධා කරනවා කියනවා අනිවාර්යයෙන්ම ආත්ම සංඥාවට වැටලා ඉවරයි. එතන කෙනෙක් ඉන්නවා මට එකක් තියෙනවා එයා මට කරදර කරනවා කියලා. ඒ මේකක් මේකේ නෑ. ඕන කෙනෙක් ළඟ හිටියත් නැතත් ඒ ඉන්න ඉන්න එකේ කරදරේ ගන්න නොගන්න බව හිත කරදර ගන්න නොගන්න බව Taman අතේ තියෙන. කොච්චර සෙනගේ හිටියත් Tamanට ඈත් වෙලා ජීවත් වෙන්න පුළුවන්. කොච්චර කවුරුත් නැති වුණත් හිතින් ඒගොල්ලොත් එක ජීවත් වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා හිත කරදර ගැනීම කියන වචනේ තේරුම් ගන්න තේරුම් අරගෙන අපි ළඟ ඉන්න කට්ටියන් කරදරයක් ඇත්තට මුලදි වෙනවා වෙන්න වෙනවා වගේ පේනවා. පහන කරන ගියාට පස්සේ පේනවා එහෙම කාටවත් කාටවත් බලපෑමක් කරන්න බෑ. හොඳට කරන්නත් බෑ නරකට කරන්න බෑ. හොඳට යම් මේකෙන් කරන්න පුළුවන් කමක් තිබුණා නම් සරුවචනාංශේ රාහුල පුංචාමඳුරන්ට දෙනවනේ. යසෝදරාවට දෙනවනේ. සුද්ධෝදන රජුරණ දෙනවනේ. එහෙම කරන්න බෑ. ඒ හොඳ පැත්ත. නරකක් කරන්නත් බෑ. නරක කරන්නේ අපේ හිත වැටිච්ච වෙලාවට අපිට හේව නැල්ලත් ඇදට තමයි පේන්නේ. ඒ නිසා ඉස්සරහට බලන්න මේ දිනු කරනක හිත හිත තරම් ශක්තිමත් දෙයක් ලෝකේ ඇත්තෙම නැහැ. සතිය විතර කෙලෙස් අතර බලවත් දෙයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා ඒක එන්නේ එන්නේ තව සාපේක්ෂව දිනු කිරීමක් කර කවදාකවත් ඒ අංග සම්පූර්ණ කේවල පරිශුද්ධතාවයක් මේ ජීවිතේ බලාපොරොත්තු වෙන්න එපා. ඒකට කියන අපි පර්ෆෙක්ෂනිස් කියලා එහෙම නැත්නම් සාරෝසුභවාදී කියලා එකක් තියෙනවා. අද අපි ගහගන්නේ ඒක නිසා ඔය ආගම් අතර නිකායවල අතර බැනගන්නේ ගහගන්නේ සරුසුබ වාදයට. අපි ඔක්කොම හොඳයි. 100ට 100ක් හොඳ නැති නිසා අපි අර පොඩි වරද්දක් තියෙන මනසේ හතුරෙක් කරගන්න. භාවනා කරන කට්ටියට ඒක අවශ්‍ය නැහැ. අපිට තියෙන තිබුණට වැඩිය පොඩ පොඩ වැඩි වෙනවා කියන එක බලාගන්න. ඒකට තමයි එච්චරයි මතක් කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්න අවසానයි. ඔය කියන්නේ තව වෙලා ඉතුරුලා තියෙනවනම් සභාවේ තමන්ගේ විශේෂයෙන් භාවනාවට අදාළ ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න කියලා මම සාදරයෙන් ධර්ම සාකච්ඡාවක නාමයෙන් මතක් කරනවා. අවසරයි සයන්හන්ස සහැල්ලුවෙන් සිහියෙන් S2 පියාගෙන නිකන් ඔහෙ ඉන්නකොට මයික් එක මේ විදිහට කෙලින් තියාගන්න. එක එක මේ එක වෙලාවට වේදනාව වැඩිවෙන් දැනෙනවා සමහර වෙලාවට හිතවිලි කඩාවි මිදගෙන යනවා. සමහර වෙලාවට නිදහසෙත් තියෙනවා හිත. එතකොට අර අර දැනෙන දැනෙන දෙයට වැඩියෙන් දැනෙන දෙයට හිත යොමු කිරීම අවශ්‍යද නැත්නම් ඔහේ නිකන්ම ඉන්න එකද වඩා සුසන්නස. අපි මේ නිසා අරමුණු කියන එකක් බුදුරජාණන්ස අපිට යෝජනා කරලා තිනවා. එහෙම නිකන් හිත තියන්න එපා. හැම වෙලාවෙම කලින් තීන්දුව කරන ලද ආරම්භණයක් ආලම්භණයක් හිතට දාන්න. එතකොට අපි මොන හරි දෙයකින් හිත ගසාගෙන යන්නේ නැත්නම් හැම වෙලාවෙම අරමුණු පුරුදු කරනවා. එතකොට අපි අරමුණ කාලානුරූපව වෙනස් වෙන හැටි දැකගන්න හම්බ වෙන අපිට අවස්ථාවක් අපි ඉස්සරහින් අරමුණක් තියාගැනීමේ පුරුද්ද ඇති කරගන්න. ඒ නිසා නිකන් හිත තියාගෙන හිටියොත් පෙන්නඳ හදන සමතේට උඟක් වෙලාට හේතු වෙන්න ඉඩ තියෙනවා විපස්සනා වශයෙන් යමක කාලානුරූප පෙරලිය බලන්න හම්බ වෙන්නේ අපි මධ්‍ය ලක්ෂයක් මධ්‍යයන්යක් අරමුණක් නිමිත්තක් නැතුව හිටියොත්. ඒ නිසා මේක මුලින්දලම ගිහිලා තියෙන නිමිත්තක් නැතුව කියලා එකයි මට තේරෙන්නේ. ඉතින් වෙනකොට ඒකට කම්මට්ටාන භාවනා කර්මස්ථාන භාවනාවක් කියන්නේ. ඒ නිසා මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ ගොඩාක් කල් අරගෙන තියෙනවා. ඇයි මේ ਸਰවචනාංශික භාවනා ක්‍රමයට කර්මස්ථාන භාවනාවක් කියන්නේ? රෙෆරන්ස් පොයින්ට් එකක් ඕනේ, බෙන්ච්මාක් එකක් ඕනේ. ඩේටම් ලයින් එකක් ඕනේ නැත්නම් කවතාව ප්‍රස්ථාරයක් ගන්න බෑ. ඒ නිසා ඒක දන්නේ නැත්නම් තාම භාවනා පටන් ගත්තේ නැහැ කියලා කියයි. මොනක්වත් නැති වෙලා හිත දාන්න ඕනේ කොතැනද කියන අරමුණ තාම දන්නේ නැත්නම් අසරණයි. ඒ කර්මස්ථාන භාවනා පැත්තෙන් බලනකොට අසරණයි. මොකද අහසට ඉනිමන් හදින්න හදන්න හදනවා. කොතනින් පටන් ගන්න කොතනින් කියලාට දන්නේ කොහෙද මාලිගාව තියෙන තැන දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා බලන්න ඒ වගේ නන්නත්තර වෙන හිතට තිප්පොලක් කමටහනක් නිමිත්තක් අඳුල්ලා දෙන්න ඒක තමයි සීල ශික්ෂා ඉවර කරපිට කරන සමාධි ශික්ෂා කියන්නේ අන්න ඒකට. ඊට පස්සේ ගාල කඩාලපු හරිය හරකෙක් වගේ ඇරියට පස්සේ අපිට හිතා ගන්න බෑ එතන හික්මීමක් එතන ශික්ෂණයක් තියනවාද කියලා. ඒ නිසා සීල ශික්ෂාවෙන් කාය වචන දෙක යම් ප්‍රමාණයකට තැම්පත් කරගත්ත එක්කනා හිත ඒ ප්‍රධාන අරමුණට කොච්චරක් නැඹුරුව ඇසුරු කරනවද කියන එකෙන් සමාධි ශික්ෂාව මැන ගන්න පුළුවන්. සමාධි ශික්ෂා නැති වුණොත් අපිට මේ අර මුල් ලක්ෂයක් නැති මධ්‍යන ලක්ෂයක් නැතුව අඳින්න හදන චිත්‍රයක් වගේ වෙනවා. නිසා ඒක අඳුනලා දෙන එක තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානයකට ගෙන්නලා කෙනෙකුට පුරුදු කරන්නේ. ඒ මේ දුවන හිතට වෙලාවක් ලැබුණොත් නතර කළ යුතු තැන ආරක්ෂක තැන ക്ഷേම භූමිය නිර්මල තැන අඳුලා දෙන්න. ඒක තමයි කර්ණිමිත සුසනගේ අශෝකං විරජං කේමං ඒ තම් මංගල මුත්තම ශෝක නොකරන තැන දන්නවනම් රජස් නැත්තන දන්නවනම් ക്ഷേමයේ දන්නවනම් මංගල කාරණා. ඉතින් හිත සීලයෙන් අරසා කරාට පස්සේ ക്ഷേම භූමිය මොකද්ද කියලා දන්නේ නැත්නම් නික්ලේශී තැන දන්නේ නැත්නම් විරජ තැන දන්නේ නැත්නම් රජස් නැත්නම් එතකොට සමාධි ශික්ෂාවේ ප්‍රගමණය මැනගන්න විදියක් නැති වෙනවා. සාපේක්ෂව මැනගන්න විදියක් නැති වෙනවා. ඒ නිසා මාත් එකඟයි මේ මහසි සාරස්වාංශ කියපු විදිහට යෝගාවචරයේකට කර්මස්ථානයක් තියෙන්න ඕනේ. නැත්තම් කර්මස්ථාන භාවනාවක් කරන්න ඕනේ කියන තැනට මාත් එකඟ වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ එතකොට මේ අනිමිත්තේ සිහි අනිමිත්තේ සමාධිය වඩන්න ඕන පොයින්ට් එක අපි කොතනින්ද දැනගන්නේ දැන් වඩන්න ඕනේ අනිමිත්තේ සිහිය සමාධිය කියලා. අර සාපේක්ෂව ගත් අරමුණේ ක්‍රියාකාරක අරමුණේ විපරිණාමයට අනුව තමයි නිමිත්තේ සිට අනිමිත්තට යෑම දන්නා තැන සිට නොදන්න තැනට යෑම හැම වෙලාවෙම නොදන්න තැන වැදගත් තමයි. නමුත් දන්න තැන ඉඳලා යන්න ඕන. නැත්නම් අපි කොතන සිට කොතෙන්ද ගියාද කියලා දන්නේ නැහැ. තව ප්‍රගමණයක් කියන වචනේ, දියුණුවක් කියන වචනේ, විපරිණාමයක් කියන වචනේ අර්ථ දෙන්න බෑ. මෙතන සිට මෙතෙන්ට කියන්න එපා. අන්නේ පටන් ගන්න තැන තහවුරු කරලා දෙන එක තමයි මේ භාවනාවේදී කර්මස්ථානය දීමේදී කරන්නේ. ඒක ওই විසුද්ධි මාර්ගය වගේ පොත්වල කර්මස්ථානේ ගන්න එක විශාල රාජකාරියක් කරලා තියෙනවා. කර්මස්ථානාචාර්ය ළඟට යන හැටි, ගිහිල්ලා වඳින හැටි, කතා කරන හැටි ඒක පිළිබඳව chapters කරන් තියෙනවා. දැන් මේ මෑත අවුරුදු 40 දෙක පොඩි කරලා පෙන්නලා තියෙනවා. ඒක ඔච්චරම ලොකු ලොකු පූජාපසත්කාර කරන්න ඕනේ මෙන්න මේ විදිහට කරන්න පුළුවන් කියලා. නමුත් ඒක නැති කරන්න හදලා කියන කතාව දැන් තියෙනවා. ඒ වගේ කතා කරන ගුරුවරුත් ඉන්නවා, භාවනා ක්‍රමත් තියෙනවා. මම ඒක ගැන අදහස් ප්‍රකාර කරන්න යන්නේ නමුත් මට වෙච්ච දේ මම දන්නවා මෙන්න මේක බලාගෙන යන්නේ ගමනක් යනකොට උතුරුතරුව දැනගෙන යන්න උතුරුතරුව දන්නේ නැත්නම් යන්නේ කොහෙද කියලා හොයන්න බෑ ඒකට සාපේක්ෂව තමයි ඒක නිමිත්තක් නම් අනිමිත්ත වෙන්නේ ඒකට සාපේක්ෂව අවසරයි ගරුසර ස්වාමින් වහන්ස මාගේ පරයන්ක භාවනාවේ පිම්බීලි පිම්බීම හැකිලිම මූලික කමටහන වෙන්නේ පිම්බීම හැකිලිම දිගට බිම්බීම හැකිලිම දිහා බලාගෙන යන විට ඒක ඊටාම සියුම් වී නොදෙනී යනවා එහෙම නොදෙනී ගියාට පස්සේ පපු කුහරේ ඊටාම තද වෙනවා. හරියට නිකන් පිපිරලා යන්න වගේ හදනවා. මේ ඊටාම තද ගතියක් දැනෙනවා. මුලදී ඒකට මම ඊටාම බය වුණා. භාවනාව නතර කරන්න නතර කරලා නැගිටිනවා ඒ වගේ වෙලාවට මේ පසුව මම කල්පනා කරලා බලද්දී ඒකට බය වෙන නිසා ඒක ගැන මගේ හිතේ ද්වේෂයක් ඇති වෙන නිසා කියලා මම කල්පනා කරලා ඒකේන අවස්ථාවේ ද්වේෂය එකක් ආවා කියලා මම මෙනෙහි කරන්න ගත්තා. ඊට පස්සේ ඒ ගතිය නැති වුණා. නමුත් අර තද ගතිය ඒක හැමමම පවතිනවා. ඊටාම අමාරු වෙනවා. ඊට පස්සේ එන අවස්ථාවේ මේ උස්ම පිට කරලා ඉන්පසුව ඊටාම සැහැල්ලු අවස්ථාවකටපත් වෙනවා. ඔය දෙක අතර දෝලණය වෙනවා ස්වාමීන් වහන්සේ. අනිත් එකේ තද ගතිය එනකොට මම සමහර අවස්ථාවල මේ පටවි කියලා මෙනෙහි කරනවා. මේ ඒත් වෙනසක් නැහැ. ඒක ඒ අවස්ථා දෙක අතර දෝලණය වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක පටවි කියලා මෙනෙහි කරන එක ගැටලුවක්ද ස්වාමීන් වහන්සේ මට දැනෙනවා. ඇත්තට මෙනෙහි කරන්න එපයි කියලා කියනවා. මොකද අපි මෙනෙහි කරෙත්තේ සම්මුති ලක්ෂණ පමණයි. පටවි කියන එක પરමාර්ථ දර්ශනයක්. ඒ නිසා પરමාර්ථ දේවල් වෙනස් කර මෙනෙහි කරන්නේ මොකද ඒකේ පටවිය පෙන්නන තද ගතිය වහාම සහැල්ලු ගතියට මාරු වෙනවා. සහැල්ලු ගතිය පැටවි ලහු ලක්ෂණය. බරගතිය තමයි ගරු ලක්ෂණය. මේ දෙක මාරු වෙනවා. මේක රූපේ එහෙම වෙන්නේ නැහැ. අරමුණු ගන්න එක එහෙම වෙන්නේ නැහැ. මේ නිසා වහා වෙනස් වෙනස ඒවා මෙනෙහි කරන්න බෑ දැනගන්න කියනවා. මේ පටවි කියන එකෙත් තියෙනවා ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දෙකක් බරගතිය සහ සෑල්ලු ගතිය. මේ දෙක කිසිම හේතුවක් නැතුව එකිනෙකට මාරු වෙනවා. මේට සාපේක්ෂව වායු ගතිය තියෙනවා හොල්ලන කම්පන චංචල ගතිය. වැగిරෙන ගතිය තියෙනවා. උණුසුම සීසල තියෙනවා. දැන් අපිට දැනගන්න පුළුවන් දැන් මගේ හිත අල්ලලා තියෙන පාඩවි. මේ නිසා අනෙක් ලක්ෂණ තුන කවදාවත් මතුවෙන්නේ නැහැ. පාඩවි ගතිය මතුවෙනකොට එයා මතුවෙන්නේ අනිත් තුන ڇප්ප කරගෙනම තමයි. ඒක තමයි 13 අතර තියෙන මේ අධිරාජ්‍යවාදී ක්‍රමය. ඒ නිසා අපිට හිතන්න පුළුවන් දැන් පාඩවි ධාතුව ඇවිල්ලා බරගතිය හරහා හෝ සෑහළු ගතිය හරහා හෝ මට වෙහෙසක් කරදරයක් හිට කරදරයක් ගෙන දුන්නට මේ වෙලාව හොඳටම විශ්වාසයි වායෝ ධාතුවේ මට කරදරයක් නැහැ. තේජෝ ධාතුවෙන් කරදරයක් නැහැ. ආපෝ ධාතුවෙන් කරදරයක් නැහැ. දැන් මේ තියෙන එක මම කරදරයක් කරගෙන ඉනව වෙනුවට මේ තුන නෙවෙයි මෙයයි ඉන්නේ කියලා තේරුම් ගන්නවා නම් මෙනෙහි කරනවා නෙවෙයි තේරුම් ගන්නවා නම් අපිට දැනගන්න පුළුවන් මේ පටවි ධාතුව රංගනයක් රංගපාන වෙලාවක්. යාගේ භූමිකාව මේ. ඉතින් ඒක ඇති කරන්නේ කයට සාපේක්ෂව. දැන් පපුවට සාපේක්ෂව කරන්න. අපිට පුළුවන් ද කයට සම්බන්ධ කරන්නේ නැතුව පටවි භාවය, පටවි ස්වභාවය, පටවි ගතිය විතරක් දකින්න. ඒතර මේ මගේ පපුව කියන කතාව නෙවෙයි. මගේ පපුව හරහා මට බර හැල්ලු ගති පෙන්නනවා. ඒ නිසා මගේ ශරීරාංගය මේකෙන් අයින් කරලා තද ගතය, තද බව, තද ස්වභාවය, එහෙම නැත්නම් සහැල්ලු බව, සහැල්ලු ගතිය සහැල්ලු ස්වභාවය දකින්න පුළුවන් අපිට දැනගන්න පුළුවන් මම දැන් මේ කාම ලෝකේ අතහැරලා කාම සංඥාවත් අතහැරලා දැන් රූප ලෝකේ රූප සංඥාට යන්න ඉස්සලා දෙන උසස් පෙළ පාඩමක් ඉගෙන ගන්න. මේ ධාතුවක් ඇවිල්ලා යාගේ ක්‍රියාකාරකම පෙන්නකොට යාගේ භූමිකාව රඟනකොට මම පොඩ්ඩක් අයින් වෙලා මම ආයෙනින් අයින් වෙලා මේ තද බව භාවයක් මිසක් පපුවක් කටක් බඩක් දාන්න යන්න එපා. ඒක බොළඳ කිරීමක් කියලා කියනවා. මෙනේ කරන්නත් එපා. ඒක එනකොට තද බවට ප්‍රේම කරනවා නම් සහැල්ලු කවට වෛර කරනවා. සහැල්ලු බවට ප්‍රේම කරනවා නම් තද බවට වෛර කරනවා. එයා හැබැයි ඌව ගණන් ගන්නෑ පැත්ත මාරු කරනවා. තද බව නෑ අපි වෛර කරාද ප්‍රේම කරාද කතාවක් නෑ. මේ තද ගතිය මේ සහැල්ලු ගතියට මාරු වෙන්නේ එයාගේ ලකුණු. සත්වාවේ කාසියක් උඩ දැම්මට පස්සේ කොයි පැත්ත උඩට එයිද කියලා කියන්න බෑ. දේ කොයි පැත්තව සත පහ තමයි. ඒ නිසා අපි අර ධාතු මනස්කාරය පිළිබඳ තියෙන නොදැනුවත්කම කියන්න බෑ. දන්නවනම් පටවි ධාතුව කියලා. ඕනකට වැඩි ගතියක් තියෙනක මෙනෙහි කරන්න යන්නේ ඒක. එකතු කළ යුතු දේ තමයි මේක පපුව කියලා ගන්න නැතුව මාතුලින් පේන්න පටන් ගන්නකොට Taman කවදා හරි මේ එළියේ තියෙන තද ගතියකුත් තේරුම් ගනි ඇඟෙන් අයින් වෙලා වටවිතකතිය තේරුම් ගන්න කී දවසට. එතකොට තේරෙන්න පටන් ගන්නවා මෙතන භාවනා කරගෙන ඉන්නකොට තමන්ට දැනෙන මේ ධනිස්සල අමාරු වෙනකොට දන්නවා මේලාවේ වලාකුළු ඇති. ඒ වලාකුළු නිසා තමයි මේ ආර්ද්‍රතාවය වැඩි වෙනකොට තමයි මේ කකුල් දෙක කාලගුණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවගේ පෙන්වන්න පටන් ගන්නවා. පෙන්වන්නේ මේකෙන් තමයි. එතකොට මෙතන තමයි ප්‍රමේය වාතය ඇවිල්ලා තියෙනවා හේතු වෙලා තියෙන්නේ බලාකුළු තද වෙලාවක් ඇවිල්ලා. බලාකුළු අයින් වෙනවා දකින්න. අයින් වෙනකොට මේක ඉබේම නැතිලා යනවා. ඉතින් අපි හිතුවා මේකේ දකින්න නැතුව මේකට තෙල් ගන්න පටන් අරගත්තොත් අපි දන්නේ නැත්තම් මේ ආපෝ ධාතුවයි මේ තෙල්ලම් කරන්නේ. මට මේ ආපෝ ධාතුව කියවන්න බැරි මම මේ කයට තියෙන ප්‍රේම නිසානේ. නමුත් කය කියන්නේ දර්ශකයක් විතරයි කියලා ගත්තොත් මේ කයර දැන් පේනවා ප්‍රමේ වාතයක් ඇවිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා වාතය කියන්නේ වාතෙම තමයි. ඒ අවකාශයේ බලාකුළු ටිකක් ඇවිල්ලා වගේ පරිසරයේ තියෙන හැම දෙයක්ම මේ කයේ කියවනවා අපිට දන්නේ ඒ ඒවා ඩිකෝඩ් කරන්න දන්නේ ඒක ඒක දෙන පණිවිඩය ගන්න දන්නේ මොකද මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියපු ගමන් අපිට එන තක්කු මොක්කක් තියෙනවානේ දැන් මෙහෙන් බල බල ඉඳපුවා වපුව පැරලෙයි එහෙනම් මේකට සිද්ධාලේප ටිකක් ගන්න ඕන නැත්නම් ස්ටීමින් කරන්න ඕන කියලා පටන් ගත්තාම අර වෙන සංසිද්ධිය බලා ගන්න බෑ. නමුත් ඒකට ගිහිල්ලා බලන්න පපුව කියන ශරීරාංගයේ පැත්තකට දාලා මේ බව මේ භාවය මේ ගතිය කියලා බැලුවොත් එතකොට ඒ භාවයේ තද භවයේ ශරීරයේ ඇතුළේද පිටද කියන සීමාව නැහැ. භාව ලක්ෂණ වල ගති ලක්ෂණ වල ස්වභාව වල මේ මම කොටසක් මම කියාගෙන හිටියට ඒව කවදාකවත් මම කියා ගන්න කොටසට විශේෂ සැලකිල්ලක් නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ න්‍යාය න්‍යාය ධර්මයකට. ඒ නිසා ශරීරය තුලින් ඒ න්‍යාය එනකොට අපිට ඒක දැක ගන්න බැරි මේ ශරීර කොටස් සම්බන්ධ කරලා බලන එක. එහෙම නැත්නම් ඒ ඒ ඒ කොටස් නම් කරන්ඩ වගේ ගිහිල්ලා ඒ වගේ ස්වභාවික ක්‍රියාවලියට ඉඩ දෙන්නේ අපි. ඒ නිසා තදකමට එන්න කියන්නේ. සහැල්ලුකමට මාරු වෙන්න කියන්නේ. නැත්නම් ඒ තද භවයේ ඉඳලා සහැල්ලු බවට මාරනවා මිසක්කා. පපුවට තියෙන ගතිය අයින් කරලා බලන්න පුළුවන් ගතියට කියනවා කාය ජීවිත নিরপেক্ষ ගතිය කියලා. මේක හැබැයි හොඳ ලකුණක්. මේ විදිහට දැක ගන්න පුළුවන් වෙම හොඳ ලකුණක්. හැබැයි කේලියට පොත්ත ගලවනවා වගේ අර මමයාගෙන් අයින් කරලා ගන්න එක. තටිරින් අයින් කරලා ගත්ත ගමන් මෙතන ඉඳගෙන හැම ලෝකෙ සිද්ධ වෙන්නේ මොනවද කියලා ධාතු මනසික ආහාරය හරහා දැනගන්න පුළුවන්. මේ ඇඟ කියන එක මම කියන එක අයින් කරනවා. හොඳයි විශේෂයක් නැත්නම් අපි වෙලාව ගනිමු සක්මණ සඳහා මම හිතන්නේ අපි එතකොට තුනට රැස් වෙනවා පරියන්කයකට. එමනේ. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.